පූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි.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 යදකීතං පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අද්දේවකිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නයිනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං සංවේගද්දේ කරත්තෝ තීසන්තෝ ආචික්ඛතේ මුනීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍රේ වූ භාග්‍යවත් වූ අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් රජගහනුවර වේළුවනාරාමේදී සංඝ පිළිසමතා දේශනා කළ ඊ타මත්ම සිහි කටයුතු අනුශාසනාවක් මේ ගාථා පෙළ. මේක ගීතයේදී අපි සෑම දිනාටම නිතර සිහිපත් කළ යුතු අනුශාසනාවක්. මේ තේරුම අතීතං නාන්වාගමෙය අතීත කාලය ගැන කනගාටුවෙන් නොසිතිය යුතුයි. නප්පටි සංකේ අනාගතං අනාගතය ගැන ආශාවෙන් යමක් නොසිතිය යුතුයි. මක්නිසාද යදතීතං පහීනං තං අතීතයේ ගත වෙච්ච දේවල් අවසానයි. අපත්තං ච අනාගතං අනාගතේ තා සමිනියේ නැත. අතීතයේදී ගෙවි අවසానයි අතීතය යන කනගාටු නොවිය යුතුයි අනාගතය ගැන ආසා නොකළ යුතුයි අනාගතේ තාපැමිණිය නැත පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති වර්තමාන දවසේදී ඒ ඒ තන ඒ ඒ කටයුත්ත නැනනෝනින් කරන්නේ නම් අසංහීරං අසංකුප්පං ඇලීමක්ද නැතුව ගැටීමක්ද නැතුව සංවිද්වා මනුග්‍රහයේ යනුවෙන් ආબોධ කොටගෙන සිත දියුණු කළ යුතුයි. වර්තමානයේ ජීවත් වෙන දවසේදී හැම කටයුත්තක්ම සිහිනුවණින් පැවැත්විය යුතුයි. ආසාවක් ගැටුමක් නොමැතිව නුවණින් දැන ඒ ගුණය දියුණු කළ යුතුයි. අධ්‍යයන කිච්ඡං ආසප්පං කෝජඤ්ඤා මරණං සුවේ මෙලව දියුණුවට, පරලොව සුගතියට, නිවනට හේතු වෙන යහපත් දේ අදාදම කටයුතුයි. දෙක ජීවත් වෙනවාදයි කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා. මහා සේනාවක් ඇති මාර්යා සමග අපට අපවීමක් නැත නේද? එවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දිත. සෑදාවල් නොපමාව තිහිනුවණින් කටයුතු කරන මෙවැනි තැනැත්තාගේ දවසේ සංවේ භග්ගේ කරත්තෝති සන්තෝ ආචිත්‍යතේ මුනි මුනිවරයන් වහන්සේ දේශනා කරනවා ඒ තැනැත්තාගේ මුළු දවසම වාසනාවන්තයි කියලා. මේ දේශනයට කියනවා භග්ගේ කරත්ත සූත්‍රය කියලා. මේ සූත්‍රය අවස්ථා හතරකදී පමණ දේශනා කළා. මේ දේශනේ දේවතාවෝ ආගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඉන්නේ කැලෑවල ආරණ්‍යවල ඇහෙන් අහසේ ඉඳගෙන කියලා තියෙනවා. එයින් භික්ෂුන් වහන්සේලා බොහෝම ධෛර්යමත් වෙලා පිළිවෙත් පුරා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තියෙනවා. මේ දේශනියෙන් කා වැදගත් පණිවිඩයක් අපි කාටත් ලැබෙනවා. ඒ කියන්නේ අතීත කාලයේ අපට සිහිපත් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා. ගත වූ කාලය තුල දැන පේන වයස ඉඳලා මතක තියෙනවා. ඒ කාලය තුලදී දේවල් ගැන සිහි කර කර කනගාටු තමයි වෙන්නේ. අපිට මෙච්චර නෑද අයෙවි හිටියන්නේ දැන් නෑනේ. අපිට මෙච්චර ඉඩ කඩන් තිබුණා, කුඹුරු තිබුණා. මෙච්චර ආදායම් මඟක් තිබුණා. මේ මේ යාන වාහන තිබුණා. මේ මේ විදිහේ හිතවන්තෝ හිටියා. මේ විදිහේ කෑම දීම තිබුණා. මේ වාගේ අපේ රූපෙත් ලස්සනද තිබුණා. මේ වාගේ අපේ ධාරණ ශක්තියක් තිබුණා. ඒවා ගැන දැන් නැති කියලා හිතෙනකොට කනගාටුවයි හිතෙන්නේ. නමුත් ඒවා ගැන හිතන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ කියන්නේ අතීතයේ තමන්ගේ හිතින් කයින් වචනින් යම් සමාදොසක් වේනම් ඕක සිහිපත් වෙනවා පසුතැවෙනවා. එසේ පසු නොතැවෙනු පිණිස දිනක් වෙනත් දේවල් වල තියෙන අභාවය ගැන කනගාටු නොවනු පිණිස ඒ ගැන ආબોධයෙන් සිහි කළ යුතු ක්‍රමය බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ ඒ දේවල් ඒ ඒ තැනදීම ඇතිව නැතුව ගිය අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකින් පෙළපෙළී පැවතුන දුකයි. කැමැතිසේ නොපවතී ගිය අනත්තයි පිළිකුල් බැවින් අසුබයි. එතකොට කනගාටුවක් නෙමෙයි එන්නේ අතීත දේ ගැන ගැඹුරු ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්ත පරම්පරාවක්. අනාගතය ගැන යම් යම් දේවල් ගැන ආශාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ලැබෙයිද නොලැබෙයිද කියන කිස්තාවරයක් නැත. එනිසා අනාගතය ගැන හිතක් පහළ වුණා නම් ඒකත් හරවන්න ඕන අර වාගේ විපස්සනාවට. මේ අනාගතය ගැන අපි හිතන දේවල් අපට ඒ විදිහෙම ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ලැබුණත් ඒවා ඒ ඒ තැනම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙන බාටපත් වෙන දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බාටපත් වෙන අනත්තයි. පිළිකුල් දවින් අසුබයි. එතකොට අනාගතය ගැන අපට ආසාවක් නෙමෙයි එන්නේ. ඒවා සිහි වෙන වාරයක් ගානේ ඥාන සංප්‍රයුක්ත පිරිසුදු කුසල චිත්ත පරම්පරාවකුයි පහළ වෙන්නේ. වර්තමාන ගැනත් එහෙමයි. වර්තමාන ගැන තමන්ගේ දවසේ කටයුතු උදේ පාන්දරම තීරණය කරගන්නවාද මේ මේ කටයුතු තුළ මං යෙදෙනවා. මේ මේ කටයුතු කරන කාලය තුළ මගේ సంతානියෙත් බාහිර වස්තුවලත් සම්මුඛ වෙන අයගේ సంతාන තුළ පවත්නා වූ පාලවන්නා වූ චිත්තචෛසික ධර්ම රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව යනවා අනිත්‍ය දුක්ඛය අනත්තය අසුභය මෙහි කරනවා. ඒකට වර්තමානයේ ගැන ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ මුලාවකුත් නෑ වර්තමානයේ ගැන ඇතිවෙන්නේ අසීමිත ඥාන සම්ප්‍රයුක්තයේ කුසල චිත්ත පරම්පරාවක්. අතීතය ගැන ශෝක වෙන අවස්ථාවලදී තවත් හිතන්න පුළුවන් තමන්ගේ සිදුරින් දානියක් දීලා තියෙනවා, සීල රැකලා තියෙනවා, මෞඛ්‍ය උපස්ථාන කළා තියෙනවා, ධනාලා තියෙනවා, භාවනා කළා තියෙනවා, නානාවිද පින්කම් කළා තියෙනවා කියලා ඒවා ගැන හිතනකොට අර වගේ තණ්හා දිත්‍යමාන නූපදනාසේ තමන්ගේ හිත ඥාන සම්ප්‍රයුක්තව හිතෙනවා. මා මේ මේ විදිහේ මහා කුසල සිද්ධ කරගෙන තියෙනවා. ඒ කුසල ධර්මයන්ගේ ආනිසංස මට ඒකාන්තයෙන් ලැබෙනවාමයි ඒ සෑම කුසලයකම හේතුවම අතවසවල් බෝධියෙන් නිවන් සුව පිණිස හේතු වේවා. ඒ කුසල කරන කාලයේදී පැවති නාම රූප ධර්මත් ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මෙනෙහි කරනවා. අනාගතය ගැන හිතාගෙන ඉන්නවා මම මේ මේ විදිහට ධර්මය හැසිරෙන්නට ඕනේ. ඒතකොට මේ ධර්මය හැසිරෙන කාලේ පහළවන නාම රූප ධර්මත් ඒ ඒ තැන ඇතුව නැතුව යන අනිත්‍ය දුක්ඛ අනාත්මයි අසුභයි කියන එකක් හරවන. මේ වාගේ තුන් කාලයට ඇති හැම දෙයක් ගැනම ඥාන සම්ප්‍රයුක්ත වල ඇතිරීමේදී තමන්ගේ ජීවන විනාඩියක් තත්පරයක් පාසා නොසිස් බාටපත් වෙනවා. ඒතකොට අද දවසේ අපි මේ විදිහට නැනනුවණින් කටයුතු කිරීමේදී හෙට උදා වෙන්නේ හොඳ වාසනාවන්ත උදා වීමකි. හෙට දාසනවත ආද අතීතයට ගියා වේදවා. එතකොට අතීතයේ ගෙවී ගියේ වාසනාවන්ත අතීතයක් හැටියටයි. මේක නිසා අතීත අනාගත වර්තමාන තුන් කාලයේම වාසනාවන්ත කර ගැනීම පිණිස මෙතන වාසනාව නම් හැඳින්වෙන්නේ පුණ්‍යවන්ත වීම පිණිස කළ යුතු වන්නේ ඒ ඒ වෙලාවට තමන් විහිිතකාවචන කුසල ක්‍රියාවන් යෙදවීමයි කියන එකයි සරුවක්යන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නේ. ඒකකින් අරියත්‍ය දක්වාන විපස්සනා භාවනා මාර්ගයක් ඔය ගාථා හතරින් ඉදිරිපත් තිබෙන්නේ. දැන් අද මේ පින්කමේ පරමාර්ථය ජන්මදිනයේ සිහිපත් කොට රත්නත්‍රය ආශිර්වාදය ලබා ගැනීම පමණක් නෙමෙයි කළගුණ සැලකීම. ඒ කියන්නේ අපි සතරදී බොහෝ කුසල් කරගෙන තියෙනවා. ඒ කුසල ධර්මයන්ගේ ශක්තිය වින්දනය කිරීමටයි මනලොව පහළ වුණේ. මේ මනලොව පහළ වුණාට අපේ දෙමව්පියන්ගේ පිහිටක් නොතිබුණා නම් අද අපට මේ මනලොවෙන් ගත යුතු වැඩ කරගන්න අපහසු වෙන්න පුළුවන්. මේ මුළු ජීවිතයේම පිහිටාදාරෝ මව්පියන්ගේ ගුණය අපේ ජන්මදිනයේදී සිහිපත් කිරීම ඉතා වැදගත් කළ ගුණ සැලකීමක් වේදවා. ඒ කියන්නේ කුඩා කාලයේදී කුඩා දරුවෙකුගේ පැවැත්ම ගැන දෙමව්පියෝ හොඳින් දන්නවා. එතකොට මේ කුඩා දරුවාගේ පැවැත්මේදී දෙමව්පියන්ගේ පිට නොලැබුණා නම් දෙලෙකෙනෙක් හැම නෙමෙයි පිට වෙන්නේ. වෙනත් පිටස්තර කෙනෙක් නෙමෙයි පිට වෙන්නේ වෛද්‍යවරු පමණකුත් නෙමෙයි පිට වෙන්නේ. පිට වෙනවා නම් වෙන්නේ දෙමව්පියෝ දෙන්න පමණයි. ඒ දෙමව්පියෝ දෙන්නාගේ පිට නිසා අදාපේ නිරෝගී දෑතක්, නිරෝගී දෙපයක්, නිරෝගී ජීවිතයක් ඇතුව හොඳ මානසික ශක්තියක් ඇතුව දෙලව තේරුම්ගෙන සුගතියට නිවනට අනුව කටයුතු කිරීමට වාසනාවන්තව සිටිනවා. එනිසා අපට පූර්වෝපකාරී වූ තින් මෞපියන් සිහිපත් කිරීම මේ ජන්මදින තින්කම් වලදී විශේෂම අරමුණක් වෙනවා. අපට මේ වාගේ පුණ්‍ය වාසනාවක් ලබා දුන්න අපේ මෞපිය දෙදෙනා වහන්සේට අප මේ රැස් කරගන්න ධර්ම ශක්තියෙන් මතුමත්ෙහිද නිවන් දක්වාමද ඒ ඇත්තන්ට සුගතියක් වෙලා හොඳ සිල්වත් ගුණවත් නැනවත් දෝසත් දරුවන් ඇතිව නිවන් මාර්ගය ගන්නට ජාති ජාතේ වාසනාව වේවා කියලා අපි ගෞරව පිරිනමනවා. ඒ වගේම මේ ආනිසංස වශයෙන් මතුමත්ේ නිවන් දකින තුරු හොඳ සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙනෝපියන් ලබන්න හේතු වෙනවා. එපමණක් නෙමේ සරුවාඥන් වාසේ දේශනා කළා කියන මේක ආනිසංස 22ක්. මිත්‍යානිසංස සූත්‍රයේදී තේමී ජාතක දේශනේ සම්බන්ධව මිත්‍යානිසංස සූත්‍රයේදී කරුණු 22ක් දේශනා කළා තියෙනවා මේ ගරු කිරීමේ ආනිසංස වශයෙන්. පහෝත භක්ඛෝ භවති විප්පවුත්තෝ සකාඝන බහූනං උපජීවන්තයෝ මිත්‍යානන්න දුගති. ඒ දෙමෝපියන්ට ගුරු උතුමන්ද වැඩිහිටියන් උපකාර කළ උතුමන්ද කළගුණ සැලකීමේ හේතුකටගෙන තමන් යන යන තැන කවදාකවත් කුසගින්නේ ඉන්නේ නොවේ කුස කුඩා ආහාර පාන ලබන්නේ වෙනවා ඒක එක අනිසංශයක් බහූනං උපජීවಂತಿ තමා වගේම කළගුණ ගන්න සත්පුරුෂයන්ගේ ආශ්‍රය තමන්ට ලැබෙනවා මේකත් විශේෂ ආනිසංශයක් කළගුණ සැලකීම යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත පූජිතෝ හෝති යෝ මිත්තානන් නදුබති යම් ජනපදයකට ගමකට රාජධානියකට යනවා නම් ගිය ගිය තැන මේ කළගුණ දන්න දෙමෝපියන්ද සැලකූ දරුවන්ද හැම දෙනාගේම ගෞරවය ආදරය භක්තිය ඇතිව පිළිගැනීම සිද්ධ වෙනවා මේකත් කළගුණ සැලකීමේ විශේෂානුසංශය නාසචෝදා පතහන්ති නාති මඤ්ඤේති කතියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුබති ඒ මේ කළගුණ ගන්න සත්පුරුෂයන්ට සොරුන්ගෙන් පීඩාවක් වන්නේම නැත. යම් විදියකින් සොරෙක් සතුරෙක් ආවක් ඔවුන්ගේ හිත උණු වෙලා ඒ කරදර නොකර ඉවත් වෙනවා. ඒකත් විශේෂ ආනිසංසයක්. එවැගේම රජදරුවන්ගෙන් පීඩාවක් වන්නේත් නැත. ඔවුන්ගෙන් අධික ලෙස ආදායම් බදු අය කිරීම, එවැගේම දණ්ඩ නීති පැනවීම ආදී මොනවාක්වත් සිදුවන්නේ නැහැ රජදරුවන්ගෙන්. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංසයක්. එවැගේම සබ්බේ අනිත්‍යේ තරති. Tamanda පසමිතුරයක්ව ඉන්නවා නම් ඒගොල්ලෝ ඔක්කොම පස්සට යනවා. කළගුණ සැලකීමේ ආනිසංස ඇති පුණ්‍යවන්තයාගෙන් ඈත් වෙනවා පසමිතුරු. ඒත්තන්ගෙන් සතුරන්ගෙන් උපද්දරයක් වන්නේ නැහැ. මේකත් කළගුණ සැලකීමේ විශේෂ ආනිසංසයක්. අක්ඛුද්ධෝ සගරං ඒති සබාය පටිනන්විතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝ මිත්තානන්න දුගති. කළගුණ දන්න දරුවන් යම්කිසි රාජකාරියක් අවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් පිටත් වී ගියා නම් සතුට මොහොනින් ආපහු එන්නේ. ගියේ ඒ කාරණිය හැම විදෙම ඉෂ්ට සිද්ධ කරගෙනයි ආපහු එන්නේ. කවදාකවත් දුර්මුඛ වෙලා අර්ථ භංග වෙලා එන්නේ නැහැ. තමාගේ කාරණේ ඉෂ්ට සිද්ධ කරගෙන බොහෝම සතසේ සිව මේ සතුට මොහොනින් gederෙන්න වාසනාව වේදවා. ඒකත් ගලගෙන සැලකීමේ ආනිසංසයක් ගිය ගිය කටයුත්ත ධාර්මික කටයුත්ත සාර්ථක වෙනවා. සභාවකට ගියා නම් හැම දෙනාගේම ගෞරවාදරෙන් පිළිගැනීම සිද්ධ වෙනවා. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංශයක්. නෑදෑයන් මැද්දට ගියාම නෑදෑයන් අතර සියල්ලන්ට වඩා බොහෝම සම්භාවනීය බබලන කෙනෙක් වෙනවා. මේකත් කළගුණ සැලකීමේම ආනිසංශයක්. එවැගේම සක්කත්තා සක්කතෝ හෝති ගරු හෝති සදාරෝ වන්න කිත්තිබතෝ හෝති යෝ මිත්තානන්න දූපති කළගුණ දන්න දරුවන්ට කළගුණ සැලකීම නැමැති සත්කාරය නිසා තමන්ද සත්කාර ලබන්නේ වෙනවා. තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ සේවක සේවිකාවන්ගෙන්, තමන්ගේ නෑදෑයන්ගෙන්, තමන්ගේ හිත මිතුරන්ගෙන්ද සත්කාර ලබන්නේ වෙනවා. තමන් දෙමාපියන් සැලකීමේ ගරුත්වය දිනු කරපු නිසා තමන්ට අනිවාර්යෙන් ගෞරවය පිරිනැමෙනවා. එවැගේම තමන්ගේ ගුණ කීර්තිය වන්න කෙත්තේ ගුණ වර්ණාව ගුණ කීර්තියේ දසාත පැතිරෙනවා කළ ගුණ සැලකීමේ ආනිසංසය. පූජකෝ ලබතේ පූජං වන්දකෝ ප්‍රතිවන්දනං යසෝ කිත්තිං සප්පෝතේ යෝ මිත්තානන්න දුබති. දෙමෝපියන් ගෞරව කිරීම මහා පූජාවක්. ඒ පූජාව කිරීම නිසා තමන්ගේ පූජා සත්කාර ලබන්නේ වෙනවා. තමන් දෙමෝපියන් වැඳුම් පුදුම් කළ නිතනෙක් දැරින් තමන්ට අනිවාර්යෙන් වැඳුම් පුදුම් ගලාගෙන එනවා. ඒ වගේම යසෝ කිත්තිං තපපෝති යසසට යසස කියන්නේ බොහෝම හැම දිනාගේ විශ්වාසවන්තව ආශ්‍රයයට පැමිණෙනවා පිරිවැර සම්පත්තිය වැඩි වෙනවා කීර්තියේ ගුණභාවය පැතිරෙනවා මේකත් කළගුණ සැලකීමේ ආනිසංශය අග්නියතා පජ්ජලතේ දේවතාව විරෝචති සිරියාජහිතෝ හෝති යෝනිත්තානන්න දූපති මේ දෙමෝපියන් සැලකන කළගුණ දන්න සත්පුරුෂයන්ට තමන්ගේ ජීවිතයේ ගිනිකඳක් වාගේ දිලිසෙන ජීවිතයක් ඇති කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේම දේවතා කෙනෙක් වාගේ ශ්‍රී සම්පත්තියෙන් නොපිරිනෙන්නෙක් වෙනවා. දෙවියන් කවදාකවත් වාසයට ජීවිතේනුමක් ඇති වෙන්නේ නැහනේ. දෙවියන් හැමදාම උපන් වගේම තමයි යාරුව ලක්ෂ ගණන් කෝටි ගණන් එක විදිහට ඉන්නවා. ඒ වාගේ තමන්ගේ ශ්‍රී සම්පත් පිරිනෙන්නේ නැති කෙනෙක් බාටපත් වෙනවා. මේකත් කළගුණ සැලකීමේ ආනිසංස දෙකක්. ගාමෝ තස්ස පජායන්ති චිත්තේ මුත්තං විරුහති සුත්තානම් පලමස්නාති යෝමිත්තානන්න දූපති එවැගේම කළගුණ ගැනීම සැලකීම නිසාම ගව සම්පත්තිය බෝ වේදවා ඒ කියන්නේ ගවයන්ගෙන් ලැබෙන පෙන පස්බෝ රසය වැඩි වැඩියෙන් ලැබෙනවා ගවයන්ට කවදාකවත් ලෙඩක් දුකක් නැතුව ගවයන් පමණක් නෙමෙයි ඇතුන් අතුන් ගවයන් මහිෂයන් ආදී වශයෙන් මිනිසයන්ගේ ප්‍රයෝජන වෙන සත්ව වර්ග ඉන්නවනේ ඒ වාගේ ඵල ප්‍රයෝජන වැඩි වෙනවා. බෝලියෙන් වැඩි වෙනවා. ඒකත් ආනිසංසයක්. එවැගේම වතු කුඹුරු පිටි ආදීෙහි නිසිතේ අස්සන ලැබෙන ආදායම් ලැබෙනවා. කුඹුරු තියනවා නම් ඒවට හානියක් නැතුව වැඩි වැඩියෙන් අස්සන නෙලා ගන්න ලැබෙනවා. දිනක් වෙනත් ගොවි පොළවල් වගාවල් කියනවා නම් කුඹුරු මේ කියන්නේ පොල් වගාව, රබර් වගාව, කුරුඳු වගාව ආදී මේක ආදායම් ක්‍රම තියෙනවා නම් ඒවායේ ඵල ප්‍රයෝජනයේ යටි වෙනවා. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංශයක්. උත්තානම් ඵලමස්නාති. එවාගේම නිරෝගී පුණ්‍යවන්ත ඥානවන්ත දර සම්පන්න ලැබෙනවා. ඒ දරුවන්ගෙන් අපෝපකාර නිසිතේ සැලකෙනවා. මේ කළගුණ සැලකීමේ ආනිසංශයක්. දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිත්තං ලබති යෝ මිත්තානං නදුදති දදුරකින් හරි ගලකින් හරි පෙළකින් හරි ගහකින් හරි ගිලිහි වැටෙනවා නම් අත්පාසින්ගෙන් බිඳීම් ආදී විපතකටපත් නොවි පිදුරු ගොඩක් උඩ වැටෙනා ආරක්ෂා වුණා වගේ පිළිපැත් ලැබෙනවා මේකත් සලගුණ සැලකීමේ විශේෂ ආනිසංශයක් දිරූල මූල සංසානං නිබ්‍රෝධ නිව මාලුතෝ අමිත්තාන පසාන්ති යෝ මිත්තානං නදුබති සිවුදින් සමායම සැදසුලං වේගයකින්වත් පාත්පසින් මුල් දාගෙන වැදුනා වූ නුගගහ කඩා වැටෙන්නේ නැතුව වගේ මොනතරම් සතුරු බලවේගයක් ආවත් සතුරු බලවේගයට යටත් නොවේ සතුරු බලවේගයෙන් පරාජයටපත් වී ජයග්‍රහණයක් ලබන්නේ වේදවා මේකත් කළගුණ සැලකීමේ විශේෂානුසංශයක් මේ දේතමේ ජන්මදිනය ගැන සිහිපත් කිරීමේදී මෞපියන් කෙරෙහි මේ පින් කමන වීම හා ගෞරව කිරීම වශයෙන් කරන මේ කළගුණ සැලකීම නිසා තමන්ට මේ ජීවිතයේ නිවන් දකින අතර මේ විසුද්ධතා කෝ මහානිසංසලින්දනේ කරන් ලැබෙන බව නිත්තානිසංස සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ අනුව සලක බැලීමේදී අප විසින් කලේ පිතා මුසා සංග්‍රහය තමයි ජන්මදිනයේ නිමිත්තෙන් කළ ගුණ සැලකීම් වශයෙන් දෙමව්පියන්ගේ පින්තන වීම. ජීවත් වෙනවා නම් මොනතරම් සැලකිල්ලක් දක්වනවද? මේ පල්ලෝ ගියාට පසුව කලියුතු එකම දේ තමයි තමන් සීලාදි ගුණ පූර්ණේ කරමින් දාන ආදී කුසාලයක් කරමින් ඒ දෙමෝපියන්ගේ සුගති මඟ නිවන් මඟ ප්‍රාර්ථනා කරමින් ප්‍රාපිදාන සීලෙන් පින් ප්‍රමණ වීම. සරුවඥන් වහන්සේ තරම් මේ කළගුණ සලකූ කෙනෙක් ලෝක ධාතියේ නැත කිව්වොත් ඒක නිවැරදි. උන්වහන්සේ තරම් කළගුණ සැලකීමේ අනුසස් දන්න කෙනෙක් දේශනා කළ ශාස්ත්‍රවරයෙක් නැත්තේ නෑ. උන්වහන්සේට ලෝතුරා බුදුබා ලබන්නත් හේතු වුණේ කළගුණ සැලකීමේන පින්කමක් මුල් කොටගෙනයි. අදයි කියන්නේ විශේෂ අසංඛ්‍ය කල්ප ලක්ෂයක දෙස්සර මාතුකෝසක කුමාර කාලයේදී මව්පියන්ද කුඩා කලපටන් උපස්ථාන කළ අතරතේ පියාගේ නෑනින් නෑනියන් උපස්ථාන මැනවින් සිද්ධ කොට වෙනදාමේ වෙනද පිරිසක් එක්ක මෑණියනොත් එක්ක වෙනදාම යන මහ මොහොතේදී නව කැඩීම නිසා අද්දාසක් තිස්සේ මෑණියන් කරපිට තියාගෙන සත්‍යක්‍රියා කරමින් තීනලා ගොඩ වෙලා ලෝතුරා බුදුබා පතාගෙන මෑතෙන් සත්කාර කළ හැටි කවුරුත් අහලා තියෙනවා එදා මේ මෑණියන්ගේ අවසාන මොහොතේදී දරුවාගේ දයත අල්ලගෙන ආශිර්වාද කෙලේ තමන්ගේ දිවිනොතතා මහමෝදේදී පවා අපේ ජීවිතය රැකදුන්නේ මෞපිය උපස්ථාන කළ දයතක් ඇති පුතාණන් වහන්සේ මේ මෞපිය උපස්ථාන කුසල බලෙන් ඔබ මතු බුදු වේවා කියන හදපත්යෙන් කළ ආශිර්වාදයේ තමයි මහා බෝසතාණන් වහන්සේට බුදු වීම දක්වා පිහිට වුනේ. එදා පටන් විශ්වාසංක කල්පලක්ෂයක් මොනතරම් මෞපියන් සංග්‍රහ කළා තියෙනවද? මිනිස්සෙකු නෙමේ සිව්පස් සිව්පාවන් වෙලා පවා මෞපියන් සැලකුවේ ඇති. අර හස්ති ජාතකයක් එවාගින්න සාලිකේ දාන ජාතකයන් මේ බෝධිසත්ව චරිතවලින් පැහැදිලි වෙනවා. ඒ අනුව මහා බෝසතාණන් වහන්සේ කළ මේ සත්කාර තමයි අපේ බෞද්ධයන් අනුගමනය කරන්නේ. අපේ ලංකාවේ රාජ්‍ය කරපු අටවෙනි අග්‍රබෝධි රජතුමා මව්පියන් උපස්ථාන කළ හැටි මහා වංශයේ වැනි අපේ පරිණි සාරාණී ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා බුදු කෙනෙකුට වාගේ සැලකලා තියෙන මව්තුමියට. උදේ පාන්දරම තමන්ගේ උතුන්න පැත්තකින් තියලා මෑණියන් ළඟට ගිහිල්ලා කුණුපෑන් සිසිල්පෑන් ගෙනිහිල්ලා මෑණියන්ට මුහුණ දෝවණේ කරවලා එහෙ දාලා ඇඳුම් මාරු කරවලා කඳාවුළු ආදී මෑණියන්ද කවල පොවලා ඒවා ඉතුරු දේවල් ඉසිවක් කරගන්නවා කියන ගෞරවයයි මෑණියන්ගේ පතෝ කෙවරක් වන්දනා කළ ඇඳවට තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා පස්සෙන් පස්සෙන් දීලා දොර ළඟට දීලා වැඳලා තමයි තමන්ගේ වැඩට යන්නේ උදේ දවල් සාත මේ රාජකාරිය කළා කියන මෑණියන් බලාගන්න සේවක සේවිකාවන් කොටේ සිටියන් ඒ සියල්ලන් බලා සිටින්නේ රජතුමා තමයි මේ විදිහේ මෞඛ්‍ය උපස්ථාන කළා කියන්නේ. මේ වාගේ උපස්ථාන සියල්ලම අර කළගුණ සැලකීමේ පින්කම් බාටපත් වෙන බැවින් ඒ තමන්ගේ පාරමී ධර්මයන් පිළිමට මූලාධාර වෙනවා. ඒ මක්නිසාගේ උපස්ථාන කවුන් ලබන්නේ පරම මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන්. මේ ධර්මතා අතර පදනම් කරගෙන තමයි බෝධි සම්භාර කෙරෙන්නේ. එනිසා රහත් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි, අයුතුම් බෝධි ඥානයක් සාක්ෂාත් කරගන්න හේතු වෙන්නේ පාරමී පුරන්නට මේ කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ මහෝපකාරී වෙනවා. එනිසා අපට ලෝතර බුදු පියාණන් වහන්සේගේ ආවාද අනුශාසනාත ආభాසයේ ආදර්ශය තුළ කරන මේ ජන්මදින පින්කම් තුළින් අපේ సంతානයන් හිත් ඒ මහා බෝසතාණන් වහන්සේලා පුරුදු කළේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වැඩෙනවා වැඩේවා ඒ ධර්මයන්හි පිහිටාගෙන පාරමී දාය පුරාගන්ත ලැබෙනවා එසේ ලැබේවා ඒ පාරමී ධර්මයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙනවා එසේම පිරේවා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තීර්ථ කොටගෙන බෝධිපාක්ෂික ධර්මයන් 37ම වැඩෙනවා එසේම වැඩේවා ඒ ධර්ම ශක්තිය හේතු කොටගෙන අපට මෙලවත් පරිලව ජයග්‍රහණය කරමින් භවතරණේ කොට මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ලැබෙනවාමයි එසේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිරීමෙන් අත් වූ කුසල අනුසංස බලයෙන් සෑම දිනාට මෙලෝ පල්ලෝ සුභසිත සැලසී ආයුරාරෝග්‍ය සම්පත් සැලසී ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලොව ජයගෙන සපිරවරින් බුදුපතේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනතේ වදාළේ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුවත් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ධර්මාශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ